පසුගිය දේශනාවල අපි ගත්ත අරමුණු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒ අරමුණු. රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන. කියන්නේ ආරම්මණයන් පිළිබඳව අපි දේශනාවන් ගණනාවක් ගත්තා. අද දේශනා කරන්නේ මනෝද්වාරය. ඒ මනසින් ගන්න ආරම්මණය, ධම්මාරම්මණය. එක ආරම්භණයක් අරමුණක්. දැන් මනස දැන් ඇස කන නාසය දිව ශරීරය පිළිබඳව නම් ඔයත්තන්ට හොඳට දැක ගන්න පුළුවන්. එහෙන් දකි ගන්න පුළුවන් එක. දැන් මේ මනස කියන ධර්මතාවය මනෝද්වාරය සිත කියන ධර්මතාවය එහෙන් දකින්න බෑනේ. ඒක මනසින් දකින්න ඕනේ. ඒක දැක ගන්න තියෙන එකත් මනසමයි. මනසින්මයි දකින්නේ මනෝද්වාරයේ ස්වභාවය. මන ආයතනේ. මනෝද්වාරය. ඒ ස්වභාවය දැනගන්නෙත් මනසින්මයි. අපි දන්නවා මනස කියන එකත් ඔයත් යම්තාක් දුරට තේරුම් අරන් ඉන්නවා. මනස කියන්නේ විඥානය, විඥානය කියන්නේ අරමුණක් පිළිබඳව දැනගන්නා ස්වභාවය. දැන් මේ මනෝද්වාරයට ගෝචර වෙන්නේ ධම්මාරම්මන. ධම්මාරම්මන කිව්වහම නාම රූප දෙකමයි තියෙන්නේ. මොකද කයට ගත්තේ අපි පොට්ටබ්බ ආරම්මන. කයට දැනෙන. දිවට ගත්තේ අපි රස ආරම්මනය. නාසයට ගත්තේ ගන්ධ ආරම්මනය. කනට ගත්තේ ශබ්ද ආරම්මනය. ඇසට ගත්තේ රූපාරම්මණය. එතන එකම දෙයක් ගැන ගත්තේ රූපය ගැන. සබ්දයත් රූපයක්. ගන්ධයත් රූපයක්. රසයත් රූපයක්. පොට්ටබ්බත් පොට්ටබ්බයත් රූපයක්. සිත උස්න දෙකක්. දැන් මේ මනෝද්වාරයට අපි ගන්නවා දෙකක්. රූපයක් ගන්නවා නාමයක් ගන්නවා. ධම්මාරම්මන කියන කොට නාම රූප දෙකම අයිති වෙනවා. ඒ නාම රූප දෙකම පිළිබඳව ඇති වෙනම සිත්. හැබැයි දෙක පිළිබඳව එකපාර සිත් ඇති වෙන්නේ. මොකද එකවර සිතේ හටගන්න එක සිතුවිල්ලක් විතරයි. රූපයක් නම් අරමුණු කළේ මනෝ විඥාණය ඒ මනසින් රූපය පිළිබඳව දැනගන්නා වූ සිතක්. නාමයක් නම් අරමුණු කළේ මනෝද්වාරයෙන් මනසින් ඒ නාමයන් පිළිබඳව දැනගන්නා වූ සිත් මනෝවිඤ්ඤාණ. ඒතර මනෝවිඤ්ඤාණයෙන් රූපයක්කුත් ගන්න පුළුවන් නාමයක්කුත් ගන්න පුළුවන්. නාමයක් අරමුණු කරන්නේ විඳපු වේදනාවක්. අතීතයේ විඳපු වේදනාවක්. සංඥාවක් අරමුණු කරනවා අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක්. තවත් පැත්තකින් අතීතයේ සිත බලවත් වෙච්ච ආකාරයක්. ඒ කියන්නේ කර්මයක්, කර්මපතයක් බවට පත් වෙච්ච සිතවිල්ලක් අරමුණු කරනවා. ඒ ධර්මතා තුනම නාම ධර්ම. එතකොට නාම ධර්මයක් මනෝද්වාරයෙන් අරමුණු කරනවා වේදනා, සංඥා, සංස්කාර. රූපයක් ගැන මනෝද්වාරයෙන් ගන්නවා නම් ඒ රූපය පිළිබඳවයි මනෝවිඥාණය. දැන් අර වේදනාව නම් මනසින් අරමුණු කළේ ඒක වේදනාව පිළිබඳව මනෝවිඤ්ඤාණයක්. මොකද මේ වේදනාව අතීතයේ ඇති වෙලා නැති වෙලා ඉවරයි. ඒ විදි. දැන් මනසින් අරමුණු කරනවා. සංඥාවක් අතීතයේ හඳුනාගත්ත ස්වභාවයක් දැන් මනසින් අරමුණු කරනවා. එතකොට මනෝවිඤ්ඤාණයක්. සිත බලවත් වෙච්ච ආකාරයක් එක්ක හොඳ පැත්තට හෝ නරක පැත්තට බලවත් වෙච්ච ආකාරයන් අරමුණු කරනවා ඒ මනෝවිඤ්ඤාණ. ඒතර මනසට ගෝචර වෙන්නේ ධම්මාරම්මන ඒ දෙක නිසා හටගන්න සිතේ ස්වභාවය මනෝවිඤ්ඤාණය. දැන් අපි මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විසඳ ගන්නත් ඕනේ. තණ්හා මාන දිට්ටි වලට වැටෙන්නේ නැතුව යන්න ගන්නත් ඕනේ. ප්‍රවෘත්තිය පැවැත්ම නිවැරදිව ගලප ගන්නත් ඕනේ. මේ සෑම දෙයක්ම කරගන්න චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. ඒකට කියව සමාධි කියලා. දැන් නිවැරදිව මේ සිදුවීම් මාලාව නිවැරදිව අවබෝධ වෙනවා නම් නුවණට වැටහෙනවා නම් ඒකට කියව ප්‍රඥා කියලා. දැන් අපි ප්‍රඥාව තමයි උපදවන්නේ. ඥානය නුවණ. දැන් මනෝද්වාරයේට ආයුෂ්‍ය ඔයත් දන්නවා. ඒ කියන්නේ සිතේ ආයුෂයයි එක චිතක්ෂණයයි. අර 17න් එකයි. ඒ කියන්නේ 17 අපි හඳුන්වන්නේ ඇසිපිල්ලම් ගන්න තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් කියන එක තමයි රූපේ කාශ්‍ය හැටියට ගන්න. එතකොට ඒ 17නොත් එකයි මනෝද්වාරය ආයුෂ. ඒතර ඒක අපිට ගණනයක් කොහොමදවත් කරන්න බෑ. ඒකේ අවස්ථා තුනම එකම ස්වභාවයයි. ක්ෂණයෙන් ඇතිව නැති වෙන උපාද ඨಿತಿ භංග කියන. ඒ අවස්ථා තුනම ක්ෂණයෙන් ඇතිව නැති වෙනවා. ඒ මනෝද්වාරය. ඒ ඇතිව නැති වෙන ස්වභාවය නුවණින් දකින්නවද? ඒ උද්‍යව්‍ය ඥානයි. ඇතිව නැති වෙන මනෝද්වාරයේ ස්වභාවය, මනස විඥානයේ ස්වභාවය. එක චිතක්ෂණය චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඒක මනසට අනුගතද සිතට හොඳට ප්‍රත්‍යක්ෂද? නුවණින් හොඳට දැනගත්තද, දැකගත්තද? එහෙම වුණොත් ගැටලුවක් නැහැ. එහෙනම් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා ඒ දර්ශනය උද්‍යව්‍යා ඥානය. ඒ චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා කියන්නේ අනිත්‍ය ලක්ෂණයයි. අනිත්‍ය ස්වභාවයයි. නিত্য ස්වභාවයක් නෙමෙයි. ස්ථිර ස්වභාවයක් නෙමෙයි. පවතින ස්වභාවයක් නෙමෙයි. ශණයක් තුළ ඇතිව නැති වෙනවා. පවතින කාලයක් පෙන්වන්න බෑ. උපාද ත්‍ිති භංග කියන අවස්ථා තුනටම එක චිතක්ෂණය. හටගන්න පැවතීම නැතිවීම කියන මේ අවස්ථා තුනටම එක චිතක්ෂණය. ඒකේ එතකොට ඇතිව නැති වෙනවා. එහෙනම් අනිත්‍යයි. හැබැයි මනසින් අරමුණු ගන්න නැවත මනසට බල කරනවානේ. ඇයි බල කරන්නේ? ඒ අතීතයේ පිළිබඳව විමසන්න කියලා සිතින් සිතට කියන්නේ නැද්ද? සිතට අන කරන්නේ නැද්ද? ඒකනේ බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවකදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරේ මහණෙනිදී මහණෙනි මේ අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. හ්ම්. අතීතය තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. එතකොට දික්ටි වශයෙන් නොගන්න නම් අපි අතීතය පිළිබඳව වැරදි ආකාරයට දකින්න බෑ. දිට්ඨි කියන්නේ වැරදි ආකාරයට. එහෙනම් අපේ මනස නිරන්තරයෙන් පීඩනයක් ඇති කරන අතීතයේ වෙච්ච සිදුවීම් පිළිබඳව දැන් වර්තමානයේ හිතලා ආස්වාදයක් ලබන්න. සතුටක් ලබන්න. සම්නසක් ලබන්න. ඒ අපට වෙච්ච හොඳ දේවල්. යහපත් දේවල් අදටත් අපි ඒ පිළිබඳව හිතලා යම ආස්වාදයක් සතුටක් සොම්නසක් ලබනවා. එහෙනම් අපි මනෝද්වාරයට ඇලිලා. තණ්හාව එතන තියෙනවා. ඒතර මනෝද්වාරය කියලා අපි වෙනම කොටසක් වෙන් කරන්න වෙන් කරගෙන නැහැ. ඒක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. එතකොට මාන්නය. දැන් ඒක ක්‍රියාවක් හැටියට දැක්කේ නැහැ. දිට්ඨිය අතීතයේ සිදුවෙච්ච සිදුවීම නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ මනෝද්වාරයෙන් එදා ඒ ආකාරයෙන් ඒ අරමුණු දැනගෙන ඒකේ ආස්වාදය වින්දා දැනුත් ඒ ආස්වාදයට සමාන සිතක් දැනුත් ඒ පිළිබඳව සිතලා සිතින් ඇති කර ගන්නවා. එතන මනෝද්වාරයට ඇලිලා. බාහිර ආරම්මණයට ඇලිලා. ධම්මාරම්මණයට. ඒකටත් ඇලිලා. ඒ දෙක නිසා හැදුණු සිතටත් ඇලිලා. දැන් කල්පනා කරලා සතුටු වෙන්නේ. සමහර අය කල්පනා කර කර තනියෙනුත් hina වෙනවා. එහෙමයි ඉන්න. අතීතයේ වෙච්ච සිදුවීම් මතක් වෙනකොටත් කියනවා තාමත් hina යනවා කියලා. හැබැයි සමහර අය අතීතයේ සිදුවීම් මනසින් ඒවා ග්‍රහණය කරගෙන තාමත් අඬනවා. නැද්ද? අඬනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තණ්හා දික්ටි වශයෙන් ගන්න එපා. ඒතර අඬන්නේ මමද? නෑ. සිතක් හැදෙන. ශෝකසහිත සිතක් හැදුවා. එදා ඒ ඇතිවෙච්ච ශෝකයට වර්තමානයේ පවතිනා වූ සිත ඒ පිළිබඳව හිතලා ඒ ශෝකසහිත සිතක් දැන් හැදුවා. දැන් බලන්න එතකොට. දැන් අර ආස්වාද ජනක සිතට ඇලෙනවා. දැන් එතකොට මනෝ විඥාණයටත් ඇලිලා තණ්හාව. දැන් ඇලුනට පස්සේ ඒ අරමුණ නැවත හොයනවා. ඒකනේ නැවත නැවත කල්පනා කරන්නේ. නැවත නැවත කල්පනා කරලා හිතින් විදවනවා. හිතින් විඳිනවා. දැන් ඒ ආරම්භන පිළිබඳවත් ඒ ධම්මාරම්මණය පිළිබඳවත් අරමුණු හොයනවා. හැබැයි හොයන්නේ මනසින්. අරමුණු හොයනවා. ඒ අරමුණු හොයනකොට අරමුණු ලැබෙනවා. ඒ අතීතයේ වෙච්ච සිදුවීම් මේ මනසේ රැඳිලා තියෙනවනේ. ඒතර ඒ ආනුව අරමුණු ලැබෙනවා. අරමුණු ලැබුණාම ඒකත් බෙදලා වෙන් කරනවා දෙකට. කොහොමද? හොඳ ඒවා නරක ඒවා. ආස්වාදයක් උපදෝපු ඒවා ශෝකයක් ඇති කරපු ඒවා. ඒතර ශෝකයක් ඇති කරපු ඒවට කැමති නැහැ. ආස්වාදයක් ඇති කරපු ඒවට කැමතියි. දැන් ඒතොර චන්දරාගය චන්දරාගයක් වෙනවා. දැන් චන්දරාගය ආපුහාම දැන් කවුද කල්පනා කරන්නේ? මම. මම මගේ කියන සිතුවිල්ලක් එන්නේ. ඒ තුළ තමයි චන්දරාගය මම මගේ කියලා ගත්ත චන්දරාගයට සිත ගිය ගමන් ඒ මගේ කියලා හැඟීම තුලම තමයි යන්නේ. අර සිතුවිල්ලක් හැටියට දකිනවා නම් චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙන ධර්මතාවයක් හැටියට දකිනවා නම් අනිත්‍ය ධර්මයක් හැටියට දකිනවා නම් මේ පීඩනයක් තුලින් ඇතිවෙච්ච ධර්මතාවයක් කියන එක දැක්කනම් අර සංස්කාරයන්ගේ උත්සාහයක් රහිතව ප්‍රත්‍යයට අනුරූපව ආපු බවක් දැක්කනම් චන්දරාගය නැමැති සිතුවිල්ලට ඉඩක් නැහැ. හැබැයි ආවා ඒ ස්වභාවය ඒ කියන්නේ නිවැරදිව අනිත්‍ය ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව දුක්ඛ ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව අනාත්ම ලක්ෂණය දැක්කෙත් නෑ. නිවැරදිව හේතු ප්‍රත්‍ය දැක්කෙත් නෑ. නිවැරදිව ඒ සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව හා ප්‍රත්‍යයට අනුරූප බව ප්‍රත්‍ය පැවතුම් ඇති බව දැක්කේ නැහැ. දකින්නේ. ඒ අනෝබෝධයයි. ඒ අවිද්‍යාවයි. දැන් අර විනිශ්චය කරා හොඳ නරක. එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ලට ඒ විනිශ්චය නැමැති සිතුවිල්ල ප්‍රත්‍යයයි. චන්දරාගය නැමැති සිතුවිල්ලට චිතක්ෂණයයි ආශ චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනව මම මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා. දැන් මම මගේ. දැන් මම මගේ වුණාම තමන් අයිති කරගන්නවා. තමන් සතු කරගන්නවා. තමන් සතු කරගත්තාම දැන් අරමුණුත් ඉතින් දැන් හංගලා තියෙන. ඒ මනසේ හංගලා තියෙන. දැන් ඊට පස්සේ දැන් මේ ප්‍රවෘත්තිය තමන් මනසින් දකිනවද නිවැරදි? මච්චරිය කියන මසුරුකම කියන සිතුවිල්ලක් එනවා. හැබැයි මේක රකින්න නම් අවියාවිද ගන්නෙ නැහැ. හැබැයි ඒත් ගන්නවා කියලා කියන්නත් පුළුවන්. ඒ තමන්ගේ ජීවිත ආරක්ෂාව පිණිස. ආ දැනකොට මනෝද්වාරයටත් තමන් ඇලිලා මනෝද්වාරයෙන් ගන්න ආරම්මණයටත් ඇලිලා ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා ඒ සිත තුන දැන් ඇලුනහම අරමුණු හොයනවා දැන් ආරක්ෂා කරන්නත් ඕනේ. දැන් ආරක්ෂා කරන්නේ මොකක්ද? දැන් විඥාණය බැඳිලා තියෙන රූපයත් එක්ක දැන් දෙකම රකින්න ඕනේ. දැන් විඥාණය විතරක් ආරක්ෂා කරගන්න බැහැනේ. දැන් විඥානේ රූපයත් එක්ක බැඳිලා තියෙන්නේ. ඒතකොට නාම රූප දෙකම ආරක්ෂා කරන්න ඕනේ. ඒතකොට ආරක්ෂා කරන්න නම් මොකද කරන්නේ? දැන් හංගන්න ඕනේ. දැන් හංගපු දෙනේ ආරක්ෂා කරන්න. දැන් හංගන්න ගයක් හදාගත්තා. කාමරයකුත් හදාගත්තා. ඉබි අතුරුත් දැම්ම. දැන් බුදුරජාණන් වහන්සේම නැහැ. දැන් ජේතවනාරාමේ වහලා දොරවල් වහලා බුදුරජාණන් වහන්සේගේ හිටිය කුටියත් වහලා යතුරුත් අරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ. රාහතන් වහන්සේ එහෙම ගියත් ස්වභාවයක් තියනවද කොහොමද? එහෙනම් මනෝද්වාරයේ තියෙන ඇල්මත් අයින් කරගෙන තියෙනවා. එතකොට තණ්හාවක් නැහැ, මානයක් නැහැ. දික්තියක් නැහැ. මේ මානසික ක්‍රියාකාරීත්වය නිවැරදිව දකිනවා. එහෙනම් නිවැරදිව දැක්කහම එතකොට දකින්නේ අනිත්‍ය ස්වභාවය. ඒතර අනිත්‍ය ස්වභාවය තමයි චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවීම. දුක්ඛ ස්වභාවය තමයි නැවත නැවත අරමුණු ගන්න කියලා බල කිරීම අන කිරීම. පීඩාවක් නේ කරන්නේ. පෙළනවා සිත. පීඩාවක් කරනවා. නැවත නැවත ගන්න. ආයි ආයි ගන්න. නැවත නැවත ගන්න. ඒකනේ කල්පනා කරන්නේ. ඒතර පීඩාවක්. ඒතර අනාත්ම ලක්ෂණය කියන්නේ අර සංස්කාරයන්ගේ ඒ උත්සාහ රහිත බව. උත්සාහයක් නැහැ. දැන් මනෝද්වාරය නැත්තම් අරමුණක් ගන්න අරමුණක් මේකට ස්පර්ශ වෙන්න බෑ. අරමුණක් ස්පර්ශ වෙන්නේ නැත්නම් මනෝ මනෝ විඥානයක් හටගන්නේ නැහැ. එහෙනම් මේ සෑම ධර්මයක්ම ඉදිරි ධර්මයට ප්‍රත්‍යද ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. ତොර උපකාරයි. ତොර ඒ සංස්කාරයන්ගේ උත්සාහයක් නැහැ උපකාර කරනවා. උත්සාහයෙන් ගිහින් තියෙනව නෙමෙයි. ආයි උස්සලා තියෙනවත් නෙමෙයි. ඒ දේ හදලා තියෙනවත් නෙමෙයි. හැබැයි උපකාර කරනවා. මනෝද්වාරය බාහිර ආරම්මණයට උපකාර කරනවා. ඒ දෙක එකතු වෙලා මනෝ විඥාණයට උපකාර කරනවා ප්‍රත්‍යයයි. ඊට පස්සේ ඒ ධර්මතා තුනටම සිත ඇලිලා ඇලුන තැන ඉඳලා අරමුණු හොයනවා. අරමුණු හෙවීමේ සිත ඊගාවට අරමුණු ලැබීමේ සිත ඒකටත් ආයශති චිතක්ෂණයයි ඊට පස්සේ වෙන් කරනවා හොඳ නරක වශයෙන් විනිශ්චය කරනවා ඒකටත් ආයුෂයක චිත්තක්ෂණයයි ඒ වෙන් කරපුවාම එන්නේ චන්දරාගය ඒකටත් ආයුෂයක චිත්තක්ෂණයයි ඒ චන්දරාගයට ආශේ කතිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා මගේ කියන සිතුවිල්ලට ඉඩ තියලා. මගේ කියන සිතුවිල්ලට ආශත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. හැබැයි Taman සතු කර ගැනීමේ සිතවිල්ලට ඉඩ තියලා. දැන් සිත කාගේද? මගේ. ආ. දැන් ඒතොර සිත රකින්න ඕනේ. ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි ඒක රකින්න නම් සිත රකින්න අවියාවිදවන වෙන්නේ නැහැ. හැබැයි සිත පැටලිලා තියෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට දැන් සිත තියෙන්නේ රූපයත් එක්ක එහෙනම් රූපය රකින්න ඕනේ. රූපය රැක්කොත් නේ සිත රැකෙන්නේ. ඔව්. එතකොට දැන් එතනදී නාම රූප එතකොට නාමයේ රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා නාම රූප දෙක රකින්න ඕනේ. නාම රූප දෙක රකින්න නම් අවියාවිද ගන්න වෙනවා. පොළු මුගුරු ගන්න වෙනවා. ඒ තමන්ට ගහන්න කවුරු හරි ආවොත් එතකොට බොරු කියමුත් කේලාම් කියීම් පරුෂ වචන කියීම් මේ නිවැරදි ක්‍රියාවලිය දකින්නේ නැහැ, දන්නේ නැහැ, දකින්නේ නැහැ. එහෙනම් දැන් යමෙකුට ඇලීමක් නැත්තම් මනෝද්වාරයටත් ඇලිලා නැත්තම් බාහිර ආරම්මන එතනින් ගන්න ආරම්මණයට ඇලෙන්නෙත් නෑ. ආරම්මණයට ඇලෙන්නේ නැත්තම් දෙක නිසා හැදෙන සිතට ඇලෙන්නෙත් නෑ. සිතට ඇලෙන්නේ නැත්තම් අරමුණු හොයන්නෙත් නෑ. ඒකයි රහතන් වහන්සේලාගේ සිත තියෙන්නේ වර්තමානයේ කියලා කියන්නේ. මේ මොහොතේ සිදුවෙන ක්‍රියාව තුළ විතරයි රහතන් වහන්සේගේ සිත තියෙන්නේ. රහතන් වහන්සේ අතීතය අතහැරලා තියෙනවා. අනාගතය අතහැරලා තියෙනවා. වර්තමානයේ ක්‍රියාව දකිනවා අනිත්‍ය වශයෙන්. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත බව දකිනවා. හේතු ප්‍රත්‍යයෙන්. දුක්ඛ දුකට අයිති දෙයක් කියලා දකිනවා. තමාගේ වශයෙන් පවත්වන්න බෑ කියලා දකිනවා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය. අපේ ස්වභාවය. අපේ සිතේ ස්වභාවය තමයි නිරන්තරයෙන් නිත්‍යයි කියලා ගන්නවා. සැපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. අන්න එතනයි වැරද්ද. එහෙනම් දැන් මේ වෙනකොට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මතාවයන් තුලින් අපි පෙන්නවා නිවැරදි ක්‍රියාවලිය අපි එතකොට මෙතනින් අවබෝධ කරගන්න තියෙන්නේ අපි උපදවා ගන්න තියෙන ඥානය. මනෝද්වාරය ඇතිව නැති වෙනවා චිතක්ෂණයයි ආයුෂ ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා වැය. එහෙනම් මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය හෙවත් මානසිකාරයත් ඇතිව නැති වෙන ධර්මතාවයක් එතන තුල තියෙන්නේ උදය වැය. ඒ පිළිබඳව නුවණ ඥානයයි. දැකලයි නුවණ ආවේ. ඇතිව නැති වෙන බව දර්ශනය වුණා ඒකම නුවණ. උද්‍යව්‍යහනු දර්ශන ඥානය. බාහිර ආරම්මණය ධම්මාරම්මණය ඇතිව නැති වෙනවා. රූපයක් නම් 17ක් තුල නාමයක් නම් අරමුණු කොලේ එක චිතක්ෂණයක් තුල ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්වා උදය නැති වෙනවට කිව්වා වැය ඒ දකින්න නුවණ උදයව්‍යා ඥානයයි. ඒ දෙක නිසා හැදුව සිත අපි දැන් පරීක්ෂාවෙන් බලනවා. සතියහා යෝනිසෝ මනසිකාරයෙන් බලනවා. ඇතිව ඇතිව නැති වෙනවා. කොච්චර කාලයක්ද? චිතක්ෂණය. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන බව දකිනවා උදේ හා වැය. ඇති වෙනවා දකිනවා උදේ. ක්ෂණයෙන් නැති වෙන බව දකිනවා වැය. උද්‍යව්‍ය ඥානය. දැන් එකම එනවනේ ඇලෙන සිත. කල්පනා කරන්නේ ඒකනේ නැවත නැවත අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව කල්පනා කරන්නේ ඇලෙන සිත නිසා. ඒතොර ඇලෙන සිතත් ඇතිව නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදය නැති වෙනවට කිව්ව වැය. ඒ දක්නා නුවණ ඥානයයි. උද්‍යව්‍ය ඥානය. දැලෙන සිත ආපු ගමන් අරමුණු හෙවීමේ සිත. නැවත නැවත ඒ සිතට යන්න කැමති. දැන් උදාහරණයක් ගත්තොත් අපි විදේශ රටක සංචාරයට යනවා. සංචාරයේ ගිහලා හොඳට විනෝද වෙනවා. හොඳට සතුටු වෙනවා. දින ගණනක් ඒ විවේකයේ වින්දනය කරනවා. සතුටින් සොම්නසෙන්. දැන් මෙහි ඇවිල්ලා ආයි නැවත තමන්ගේ මව් රටට ඇවිල්ලා ඒක සිතෙන් සහ මුලින්ම අයින් වෙනවද නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවද නැවත නැවත හිතලා ඒ ආස්වාදය විඳිනවා එහෙනම් අරමුණු හොයනවා මනෝ විඥාණයනොත් අරමුණු හොයනවා හැබැයි අර හොයන අරමුණට අවශ්‍ය එක චිතක්ෂණයයි ඇතිව නැති වෙන බව දකිනවනම් උද්‍යව්‍යා ඥානයයි ඒතර අරමුණු ලැබෙනවා ඇයි දැන් අරමුණ හෙව්වනේ. ඒ ගිහිල්ලා කොහමද අපි කෑවේ කොහමද වාහනවල ගියේ මොනවද බැලුවේ දිය ඇලි ඒ වගේ මේ සුන්දර සුන්දර ස්ථාන දේවා මනසින් ආවර්ජනය කරන්නේ නැද්ද? හ්ම්. දැන් සිතට කොච්චර ආයශ තියනවද? එක චිතක්ෂණයේ ආයශ ඇතිව නැති වෙන බව මනසින් දකිනවා. ඒ සෑම සිතවිල්ලක්ම උදයහා වේය. ඒ දර්ශනය දකින නුවණින් දකිනවා ඒ සිතුවිලිත් ඇතිව නැති වෙනවා. හැබැයි නමුත් අපි අරමුණවයි හොයනවා. ඒ තෘෂ්ණාව නිසා. අනේ යම් කෙනෙක් මේ නිවැරදිව මේ ක්‍රියාවලිය දකිනවා නම් එයා දකින්නේ පරම සත්‍යයයි. ඒතර එයා දකිනවා මේ තෘෂ්ණාව තමයි සෑම දෙයකටම මුල් වෙන්නේ කියන එක. මනසටත් ඇලිලා බාහිර ආරම්මණයටත් ඇලිලා ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇදිලා ඒ සිත විසින් අර අරමුණු පරිේශණය තුළින් අරමුණු සෙව්ව අරමුණු ලැබුණා ඒක හොඳ නරක වශයෙන් විනිශ්චය කරා එතකොට ඒ ඔක්කොම කල්පනා කරනවා එතකොට චන්දරාගය නැමැති සිතුවිල්ලාව ඒක මගේ කරගත්තා ඊට පස්සේ මම ඒක සතු කරගත්තා ආ දැන් ආදි වශයෙන් දැන් හිතනවා කල්පනා කරනවා නිවැරදිව නොදකින තාක්කල් ඒ ආස්වාදෙ විඳිනවා හැබැයි ආස්වාදය විඳීමේ ඒ විඳීමේ සිතට කොච්චර ආයුෂද? ආයක චිතක්ෂණයයි ආස. ඒ විඳීමේ සිතට ආයුෂත් එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. දැන් අපි ගන්නවා මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා